දැයි අපේ ගෞරවනීය සංඝරත්නය අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට තව බ්‍රහස්පතින්දාවක් ඔක්තෝබර් මාසේ 4 වෙනිදා ඉතින් අපි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සතිපතා නීතිපතා පවත්වන ධර්ම දේශනාව සඳහා අපි සීලම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති නොකෝ මල්ලිකේ කෝ ජඤ්ඤා අත්තනාපිය කරෝති නත්ති නොකෝ මේ මහරජ කෝ ජඤ්ඤා අත්තනාපිය තරෝති තී කරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ තවත් කෝසල සංයුත්තයේ කෙටි සූත්‍රයක් හැබැයි මේ සූත්‍රයේ කෙටි වුණාට බොහෝ මාතෘකාවලට එක්ක උද්දෘත කරලා තියෙනවා නැත්නම් ප්‍රස්තුත වෙලා තියෙනවා. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ කොසල් මහ රජුරුවොත් මල්ලිකා බිසෝන් වහන්සේ ඇතුල් කාබඩාවේ ඉන්න වෙලාවට ඇති වෙච්ච සාකච්ඡාවක් සූත්‍රය එතනින් સમાપ્ત වෙන්නේ නැහැ. සූත්‍රයේ නිදාන කතාව පටන් අරගන්නේ එතනින්. හොඳටම මල්ලිකා බිසවත් එක්ක සමීප ඇසුරේ පවත්තන ඇසුර පවත්තන වේලාවක කුසල රජුමාට ඇතිවෙච්ච ප්‍රශ්නයක් අනුව මල්ලිකා බිසෝන්නසි ගහනවා මල්ලිකේ Tamanට වඩාත්ම ප්‍රිය කෙනා කවුද කියලා. එතකොට මල්ලිකා බිසව සඳහන් කරනවා මහරජ වෙන කෙනෙක් නෑ Tamanට තමන්ම තමයි ප්‍රිය කියලා. ඉතින් ඒක අපිට ඉදින්දා ප්‍රශ්නක් නෑ එච්චර ඉදිනදා ජීවිතේ එච්චර ප්‍රශ්න කරන එකක් නෙවෙයි නමුත් මේ ශාසනයක් වගේ තාම සියුම් තැන් වලට හිත යොදන සියුම් විදියට අනුන් එක්ක සම්බන්ධතාව පවත්වන විශේෂයෙන්ම නිවනක් වගේ දෙයක් අපේ සාකච්ඡාවට ආවට පස්සේ මේ වගේ පුංචි ප්‍රශ්න නැත්නම් මේ ඕජාව සහිත ප්‍රශ්න අපිට ටිකක් සාකච්ඡා කරන්න වෙනවා අපේ මන අපිට හෝ එහෙම නැත්නම් ත්‍රිපිටකයේ සඳහන් වෙන විදිහට. ඉතින් මේක කුතුහ රජුමන්ට පිළිගන්නත් බෑ. හැබැයි කැමැති මල්ලිකා බිසෝ කිව්වනම් මටත් වැඩිය මට රජතුමා ප්‍රියයි කියලා ඒක තමයි බලාපොරොත්තු වෙන උත්තරේ. නමුත් මල්ලිකා බිසෝ එහෙම කියන්නේ නැහැ. මොකද මල්ලිකාව හොඳ ඥානවන්ත කෙනෙක්. එයා කියනවා මහරජා Tamanට වැඩිය ප්‍රිය කෙනෙක් ඇත්තේ නෑ තව. Tamanට තමන්ම තමයි ප්‍රිය. අපි මේ මේ ලෝකේ නටන හැම නාඩගමක්ම ওই සක්කාය දිට්ඨිය මුල් කරගත්ත මම මම මම මම කියන එක මත. ඒක නිසා ඔය හා සමාන සටනක් ගස්කොලම් කරනවා. ගස්කොලනු ජීවත් වෙනවා, ಜಾතිය බෝ කරනවා, මේ පරිසරයට හැඩ ගැහෙනවා, නානා විදිය පරිණාමයට ලක් වෙනවා. ඒත් ඒවට මේ ප්‍රශ්නේ නෑ. ඒ ගහ කපන්න එන මිනිස්සයාටත් ඒ ගහ හෙවණ දෙනවා. ඒ පොරව කැඩුනොත් ඒ ගහේම අත්තක් කපලා පොරව මිටක් ගහගෙන ඒ ගහ කැපුවට ඒ ගහ කවදාකවත් විරුද්ධතාවය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක සරුවච්චන්හන්සේ දැකපු නැත්නම් සරුවච්චන්හන්සේ පෙන්වවදාල වටිනා ගුණයක් මොකද ගහට අර මම කියන සංකල්පේ නැහැ. ඒ වගේම ගහකට වගේම ගලකට ගඟකට අපි ගලක් ගැහුවට අරගලයක් නැහැ. මම කියා ගන්න කෙනෙකුට ගහක ගලකින් ගැව්වොත් ඔන්න අරගලයක් එනවා. ගලකට ගලක් ගැටුනහම අරගලයක් නැත. ගලක් අකුල හැප්පිච්චාම අරගලයක් ඇත කියලා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ මේක අපිට නිකන් උපහාසනේ උපහාසයෙන් උපණ්ඩනේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා අපිට ගැටුම් ඔක්කොම එන තරම් එන්නේ ඇලුම් එන තරම් එන්නේ මේ Tamanට Taman ප්‍රිය නිසා. හැබැයි ඊට සාපේක්ෂව ටිකක් ප්‍රියක දේවල් තව තියෙනවා ලෝකේ. ඉතින් ඒගොල්ල හිතනවා, මේ දේවල් හිතනවා මේ පුද්ගලයා ඇතින තාලෙට එයාට වඩාත්ම ප්‍රිය මම වෙන්න ඇති කියලා. ඒක සාමාන්‍යයෙන් අවුරුදු 6 විතර වෙනකම් පොඩි දරුවෙකුගේ මානසිකත්වය ඇතයි කියලා බටහිර ළමා වෛද්‍යවරු නැත්නම් මානසික වෛද්‍යවරු හිතනවා ඒ දරුවා තමන් දන්නේ කවුද කියලා. අම්මට තමයි ප්‍රිය කරන්නේ. එයා හිතන්නේ අම්මා මගේ කියලා. ඉතින් ඒ නිසා ඒ අම්මා කරන උපස්ථාන එයාට නැතුවම බෑ. පොඩ්ඩක් හරි අම්මා පේන්න නැත්නම් එයා අඬනවා. එයාගේ අතපය දික් කරනකොට මේ මගේ අතමයි මේ මගේ කකුලමයි කියලා තේරුම් ගන්නට අවුරුදු 5ක් 6ක් යනවලු. එතකන් එයා ඒව දඟලන්නේ එයාගේ මන අපිට නෙවෙයි. නින්දෙදි දඟලනවා. එයා තම දන්නේ. නමුත් අත ලං කරලා ඈත් කරලා ලං කරලා ඈත් කරලා කාලයක් යනකොට එයාට තේරුම් ගන්න මේක මගේ කෑල්ලක් කියලා. එයා එතකන් හිතන්නේ අම්මගේ තනේ අම්මගේ ආදරේ මගේ කියලා. ඉතියාට ඒක නැති වෙනකොට විශාල මේ කනගාටුවක්. නැත්නම් ඒක තේරුම් ගන්න වයස තමයි අපි 6 4 තේරුම් ගත්තයි කියලා කියන්නේ. ළමයා තේරුම් ගන්න මේ මම මේ මම නොවේ. ඔතන තමයි විඥානය හට ගැනීම පටන් අරගන්න නැත්නම් මන මනෝ බවටපත් වෙන්නේ චිත්ත බවටපත් වෙන්නේ නැත්නම් මන කියන ඒ ප්‍රවාහය මනෝ මනෝ ద్వාරය කියලා එකක් හැදෙනවානේ. මන තමයි මේ ශේරම කරන්නේ. මනේ මන කියන <clears throat> ශක්තිය තමයි චක්කුද්්වාර, සෝතද්්වාර, ගහනද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර හටගන්නේ. ඒක කෙලසීම. ඒ කෙලසිච්ච මනෝද්්වාරය නැත්තම් චක්කුද්්වාර, සෝතද්්වාර ඊට පස්සේ චිත්ත tattරපත් වෙනවා. චිත්ත tattරපත් වුණාට පස්සේ යා ආයෙ ගොඩ ගන්න බෑ. යාට ඇහැ වෙනයි, කන වෙනයි, නාසය වෙනයි, දිව වෙනයි, කය වෙනයි, හිත වෙනයි. ඒ නිසා ඇහැ බේරා ගැනීම සඳහා කන පාවා දෙන්න තරම් උත්සාහ කරනවා. ඊට පස්සේ ඇහැ කන බේරා ගන්න තව එකක් පාවා දෙන්න තරම් යනවා. ඉතින් මුද්‍රජානන්සේ සඳහන් කරනවා මිනිස්සු තමන්ගේ වස්තු ඕන කොටසක් ප්‍රිය කරන වස්තු ඕන කොටසක් දෙන්න කැමති අත කපන්න නැතුව බේරන්න. කකුල කපන්න නැතුව බේරන්න. ඉතින් ওই දී වැඩි හැදිච්චාම වියදම් කරනවා කෙලෝරක් නැතුව. නැත්නම් එහෙම ගිහිල්ලා ටික කාලයක් ගියාම දොස්තර මාත්‍යා කියනවා දැන් නම් කපන්න පුළුවන්. කපන්න බැරුව බේරන්න බෑ. ආත්මේ බේර ගන්නම් කකුල මේ කැල්ල කපන්න වෙනවා. ඉතින් පවුල කට්ටියත් එක්ක එකතු වෙලා මේ මනුස්සයත් එක්ක වෙලා සාකච්ඡා කරලා කරලා කරලා පණ බේරා ගැනීම සඳහා කකුල කපනවා. අත කපනවා. අර මේ කැල්ල අස් කරනවා. ඊට පස්සේ ඒ සඳහා අතේ ඉතුරු ඇඟේ ඉතුරු කැලුණත් විඳන් කරනවා. ඊට පස්සේ ඒකලත් මැරලා යනවා. ඉතින් ඒක නිසා ඒ ඔක්කොමත් දීලා තම සතු වස්තුවත් අතපයත් කයත් ඔක්කොම දීලා තමයි නිවන ගන්න වෙන්නේ. නිසා නිවන ගැන හිතන එක චිත්තක්ෂණයක් පවා ලෝකයේ තියෙන උතුම්ම දානේ බවට පත් වෙනවා. එතකොට වස්තු දෙනව නෙවෙයි, අතපය දන් දෙනව නෙවෙයි, ඇසිස් මස්ලි දන් දෙනව නෙවෙයි, ඊටත් එහා ගිය එකක්. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාව ওই ගල්දුවේ දානශාලාවේ ගහලා තියෙනවා. වස්තුව දන් දෙනවා අංගපසංග බේරා ගැනීම සඳහා අංගපසංග අතපය දන් දෙනවා ජීවිතේ බේරා ගැනීම සඳහා යෝගාවචරයා වස්තුවත් අතපයත් ජීවිතයත් ඔක්කොම දන් දෙනවා නිවනක් සඳහා. ඉතින් අන්න එතෙන්ද මේ ගාතාව එහෙම නැත්නම් අපේ මේ මල්ලිකා බෙසෝන්නාංශයේ කතාව නත්තිනකෝ මේ මහරජ කෝජඤ්ඤා අත්තනා පියතරෝති. කිසි කෙනෙක් නෑ මහරජ තමන්ට තමන්ට වඩා ප්‍රිය කෙනෙක්. ඒක හරීම ආත්මార్థකාමී. මේකට කැමති නෑ. මේ අදහස යම් විදියකට තනුක කිරීමක් මොට්ටල කිරීමක් තමයි ওই මහායාන බුද්ධ ආගමේ සඳහන් කරලා තියෙන්නේ මම නිවන් දකින්නේ අනික් සේරම නිවන් දැක්කට පස්සේ කියන ඒ බෝධි චිත්තය තමයි සමාදන් වෙන්නේ. ඊට පස්සේ ආ කියනවා සීලම සත්තු ගස්කොලන් තියා මගේ ඉස්සරහා තනකොළ බිස්ස තියෙන තනකොළයක් පවා නිවන් දකින්නකම නිවන් දකින්නේ නැහැ. ඉතින් යාට ඒ සඳහා ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක බෝධ්‍යවි අවතාරයේ ඒ පාපොච්චාරණ කියන පරිච්ඡේදයේ ලියලා තියෙනවා මම මේම අදිෂ්ඨානයක් අරන් ඉන්නේ මම බෝධිචර්යාව බෝධිචිත්තය අරගෙන තියෙන නිසා මට ඇසිස් මස්ලේ දන් දෙනවා කියන එක ප්‍රශ්නයක් නෑ. ඒ මගේ නිවන සඳහා නෙවෙයි. වෙන ඕ අනිත් අයගේ නිවන සඳහා. ඒක ගියා බුද්ධ ආගමේ 97ක් විතර යනකම් ලෝකයේ අද ඒක තමයි පැතිරලා තියෙන්නේ. මිස හරිය කැමති මහායාන බුද්ධ ආගමට. මොකද ඒකේ කරුණාව හරියට පතුරලා තියෙනවා. ඊට උන්නාට පස්සේ තමයි මන් නිවන් දකින්නේ. ඉතින් ඒකයි තේරවාදයේ සඳහන් කරලා තියෙන ඒ ඕන දෙයක් අතහරින්න මමත් අතහරින්න ඊට පස්සේ නිවන ඉස්සරහින් තියාගන්න. එතකොට ඒක පෞද්ගලික දෙයක්. එහෙම නැත්නම් ආත්මාර්ථකාමී කියලා මම දන්නේ. මගේ ජීවිතේ මම ඇති වෙන්න බැනුම් අහලා තියෙනවා. ඇති වෙන්න බැනුම් අහලා තියෙනවා. මේ ඔක්කොම පහසුකම් ටික හැකියාවල් තියාගෙන කැලේකට වෙලා මේ Taman නිවන් දකින්න හදනවා. ඒකට උදව් කරපු අයවත් කිසි කෙනෙක් ගැන සලකන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා මට සතිය අත්පොත් තියෙනකොටම රංකිරිකට ගානකොටම කිව්වා කාටවත් කියන්න බෑ සතිය වඩනවා කියලා. ඒක පැහැදිලිව මිනිස්සු තේරුම් ගන්නවා. එයා තනියම නිවන් දකින්න හදන කෙනෙක්. එතකොට මෙයා අපේ යුතුයකම් පැහැර හරිනවා කියලා. ඒගොල්ලෝ යුතුයකම් තියෙන කාමයට. මම පොඩ්ඩක් එහාට යන්නේ මේ මේ මල්ලිකා සූත්‍රයෙන් පොඩ්ඩක් එහාට යන්නේ අපිට මේ පැවිද්ද වගේක් ඉන්න නිසා මෙතන. පැවිදි වෙන්න හිතන හෝ පැවිද්ද අගය කරන පිසක් ඉන්න නිසා ඒ ඒ සඳහා අපි ගත කරන එක චිත්තක්ෂණයක් පාසා අපේ හිතට අපි දෙන විප්ලවය කොච්චරද කියනනම් පැවිදි වෙලත් අරණ්‍යගත වෙලත් ඒ චිත්ත විප්ලවය හදාගන්න බැරි විශාල පිරිසක් මං අරණ්‍ය වාසී සංඝයා අතර දැකලා තියෙනවා. ඒගොල්ලෝ මේ බහුජන මතය බහුජන කටයුතු කරන්න ගිහිල්ලා තමන්ගේ වැඩ පැත්තකට දාලා යම් කිසි කෙනෙක් මේ දැන් දැන් නිවන් දකින්න මේ ජීවිතේ නිවන් දකින්න කියන එකට ප්‍රතිපක්ෂ වෙලා ඒකට ඒක එකඟ නැහැ නැත්නම් විරෝධය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ පිරිසක් එක්ක මම යන නිසා මගේ ගුරුවරයෙක් මට කිව්වා මේ වටේටම ඉන්නේ ආර්ය උපවාදී කරපු කට්ටිය ඔය එක්කෙනෙක්ගෙන්වත් සහයෝගය පතන්න එපා. උඹ තනි ගමන ඵලයක්. ඒ ගුරුවරයාගේ එහෙම ගතියක් මම දැකලා තිබුණෙත් නැහැ චරිතේ. උන්වහන්සේ හැමදෙනාගේම ගරු කරන හැමදෙනාගේ වාගයන් වලට ගරු කරන කෙනෙක්. හැබැයි මට පෙනුණා මේක බඩයට බිත්තු බිජු රකින්නා වගේ කරන දෙයක් මේ කිසිම කෙනෙකුට මේ යන වැඩේකට සහයෝගය දෙන්න බෑ. ඒ හැම කෙනාම Tamange මල්ලට දාගන්න හදනවා මිසක්කා අර වගේ යන ගමනට කරන්න බෑ. ඒක නිසා හරි ලස්සනයි මේක. ඒ නිසා මේකට කියන්නේ ගඟ දිගේ ඉහළට පේනවායි කියලා. against the grain. ඉතින් මේ කට්ටියත් එක්ක යන්න ගියොත් විභාගේ පෙල් මොකක්වත් නෑ නෙවෙයි කොපි කරපින්දා. මේ විභාගේ අපි පෙල් කොපි කරන ඉඳලා කවදාවත් කොපි කරන්න එපා. හැබැයි ඉතින් කොපි නොකර ඉදිරියට යන්න භාවනාවේ ඔය සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි පහු කරන්න ඔය තුනම තියෙනකන් අපි අර ළඟට අහනවා මේක අහනවා මේකට යනවා මේක අහනවා අර විකල්පේ බලනවා මේ විකල්පේ බලනවා ඉතින් අතේ වටපිට බල බල ඉන්නවා මිසක් ආ තමන්ට තමන් ප්‍රිය බව දන්නේ නැහැ පිළිගන්නෙත් නැහැ හිතනවා මට වැඩිය විශේෂඥෙක් ඇති මට වැඩිය බලපුලුවන් කාර්යයක් ඇති මට වැඩිය ආශිර්වාද කරන්න පුළුවන් කෙනෙක් ඇති ඒ හැම එකකින්ම අපි හීන දීන භාවයටපත් වෙනවා ඉතින් ඒක නිසා දන් දීලා හරියන්නේත් නැහැ සිල්ල කරලා හරියන්නේත් නැහැ භාවනා කරලා හරියන්නේත් නැහැ විපස්සනා භාවනා කරලා හරියන්නේත් නැහැ අර මට්ටමකට එහා භාවනා මට්ටම යන්න ඕනේ ඒත් එක්කම චින්තාමය ඥාන නැත්නම් මේ සුත්තමේ ඥාන හරියට ඒ වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වැටුනේ නැත්නම් අපි තාම හිතාන ඉන්නේ අසෝලමට කරදර කරනවා අසෝලාට පුළුවන් මට මේට වැඩිය තැනක් දෙන්න නැත්නම් යා ගුරු මුස්තියක් තියාගෙන ඉන්නවා යා නැත්නම් එක එක කරනට සලකනවා අනම්මනම් මේ සමාජ ජීවත් වෙනට ආචාර ධර්ම නැතුව කරන්න බෑ එතකොට අපි ආචාර විද්‍යාත්මකව ගැටුම් ඇති කර ගන්නවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ තමන්ට පිට තමන්මයි තමන් පිට තමන් අත තමන් හිතර තම අත මේ සෙවණැල්ල අනුන් පිට සෙව්වොත් වේ වෙනසිල්ල කියලා කියලා තිබුණට අපි කොහොමවත් කුඩයක් කැමැති අපි කැමැති අලකොලයක් හරි හම්බ වෙනවනම් තමන්ගේ අතට තමන්ගේ හිතට තමන්ගේ අත කියන එක අපිට මදි ඇඟිලි ටික දිගහැරිච්ච හන්ත වෙනවනේ අත ඉස්සරලාගෙන යනකොට කිසිම කෙනෙකුට බය වෙන දෙයක් නැහැ ඉතින් ඒක නෙවෙයි තාක්ෂණය කියන්නේ ඒක නෙවෙයි යටිතල පහසුකම් කියන්නේ මේ හැම එකටම වොත්තමත් අදකල පමණින් කවුරු හරි ඇවිල්ලා උදව්පකාර කරන්න ඕනේ උපභෝග පරිභෝග සුඛෝපභෝග වස්තු තමයි අපි මේ කල්පනා කරන්නේ. ඒ අර මෙහෙමයි අර මල්ලිකා බිසව කියන නචිනුකෝමේ මහරජ කෝජඤ්ඤා අත්තනෝ පියතරෝති. Tamanට වැඩිය පියතර කෙනෙක් නැහැ. ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ ගාව තමයි මම ඉස්සෙල්ලා පැවිදි වෙන්න ගිහිල්ලා ඒ ස්වාමීන් හිත අහින්ට පැවිදි වෙන්නේ. එතන කියලා මම උඹට භාවනා කරා. ඒ මේ ගාලුපාරේ ඒ තැන ඉඳලා තමයි මම රස්සාවට ගිය කාලේ හැම සතියන්ටම යනවා. <clears throat> ඒ සමාජය කියනවා ඒ සමාජයේ දවසක් දකුණු අප්‍රිකාවේ ගොඩින් මාත්‍යත් යනවා. ඒ ගෝත්‍රික ජනතාව ඉන්න තැනට ධර්ම දූත සේවයකට ගිහිල්ලා තිනවා. සමා පිටාම් සුළු පිටසක් ඉන්න ලාංකිකයෝ බෞද්ධ අය ඔක්කොමලා ඉන්නේ අප්‍රිකන් ජාතිකයෝ. ඒ ගෝත්‍ර නායකයා ඇවිල්ලා අපේ සාමාන්‍ය කෙනෙක් විදිහට මේ ශාස්ත්‍ර ගරු කරලා වැඳීම හෝ ආචාර කරලා තියෙනවා. එතකොට මේ ශාංශයට තේරිලා තියෙන මනුස්සයා මේ ගෝත්‍ර නායකයා ඇවිල්ලා මේ ශාංශය දාරු කරා. ඊට පස්සේ භාෂාව දන්නේ නැති නිසා ඇහුවලු ස්වාමීන් වහන්සේ නෑ මේ මෙතුමා මේ මට ඇයි වැන්දේ කියලා. ඊට පස්සේ කිව්වලු මට මට තේරුණායි කියලා වන්දිත තරම් ගුණයක් තියෙනවා කියලා. ඉතින් අහලා තියෙන මොකද්ද කියලා. ඔබ වහන්සේ මොකක්වත් ගෙනාවේ නෑ කිව්වලු. වෙන කට්ටිය එනකොට নানা ආකාර දේවල් උස්සගෙන එනවා මේ පුද්ගලික හමුදාවල් පිස්තෝල එහෙම නැත්නම් ආයුධ මුරායුධ කුද කොඩි සේසත් උභාංශ මොනක්වත් අරගෙන ආවේ නැහැ කිව්වා. ඒක තමයි කියන්නේ උභාංශෙන්නේ උභාංශෙත් එක්ක ඒක මට හොඳට තේරෙනවා කියලා. අපේ මිනිස්සුන්ට අපේ සංහෝරේ උන්ට තේරෙන්නේ නැහැ. උන් හැම වෙලාවෙම ආයුධයක් අරන් තියාගෙන ඉන්නේ. අතේ තියාගෙන ඉන්නේ. ජේම්ස් බොන්ඩ් ෆිල්ම් එකක් අරන් බලන්න නැත්නම් ওই අවතාර ප්‍රොජෙක්ට් එකක් අරන් බලන්න ඔක්කොම මේ ආයුධත් එක්ක සෙල්ලම් කරනවා මිසක් තමන්ගේ හැකියාව පිළිබඳ කිසිම විශ්වාසයක් නැහැ. තමන්ගේ අතට තමන්ගේ හිතට තමන්ගේ අත කියන එක විශ්වාසයක් නැහැ. මේ අරක නැහැ මේක නැහැ හතර මහා භූතයෝ හරි නැත්නම් දේවතාවෝ හරි මහා භූතයෝ හරි මොනවා හරි අල්ලගෙන කෑගහනවා. එයාට තමන්ට තමන් පේනතිකමේ වග. ඉතින් ඒක බිම්බිසාර මහරජතුමා පස්සේ සරුවච්චානට හම්බෙච්චලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි දෙන මේ අත්‍යන්තව පුද්ගලිකව කාමරේටලා ඉන්නකොට මම මල්ලිකා බිසෝයෙන් ඇහුවා මල්ලිකා මල්ලික මල්ලිකේ තමන්ට වැඩිය ප්‍රිය කෙනෙක් ඉන්නවාද කියලා මල්ලිකා බිසෝ කියනවා ස්වාමී මේ මහරජ තමන්ට තමන්ට වැඩිය ප්‍රිය තව කෙනෙක් ඇත්තේ නැහැ තමන් තමයි ප්‍රියමනාප කියලා. ඉතින් අපි කරන මේ හැම කටයුත්තක්ම උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්නම් කයෙන් වචනේ හිතෙන් ඔක්කොම සැලසුම් වෙලා තියෙන්නේ ඒ මමයා අරසා කරන්නයි. ඉතින් අපි ඒකට নানা ආකාර නිදහසට කරුණු කියනවා. මම මේ කරන්නේ ආගම ගැන හිතලා. මම මේ කරන්නේ ජාතිය ගැන හිතලා. මම මේ කරන්නේ රට ගැන හිතලා. මම මේ කරන්නේ අපේ මරණාධාර සමිතිය ගැන හිතලා. මම මේ කරන්නේ අපේ පවුල ගැන හිතලා. මම මේ කරන්නේ අපේ කුල චාරිත්‍ර ගැන හිතලා ලේසියටත් පාසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් කියන්නටත් කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. ඌව තමයි මේ නව කතා කියන්නේ කෙටි කතා කියන්නේ ඔක්කොම තියෙන්නේ ඔච්චරයි. හැබැයි භාවනා කරන කෙනාට ওই ප්‍රශ්නේ මතුවෙනවා. උදාහරණයක් වශයෙන් නිකන් ඇතුළින්ම බැලුවොත් එහෙම අපි සක්මන් කර කර ඉන්නකොට මගේ හිත මේ සක්මන කියන එක බොහොම අවුමනායෙන් සක්මන අතු ගාලා වැන්දලා කකුල් දෙකෙන්ම හිටගෙන ඉඳලා එක කකුලක් උස්සලා අපි තේරුම් අරගන්න. තේරුම් අරගන්නකොට ඔන්න කුරුල්ලෙක් වහලා ඉන්නව ගහක. නැත්තම් මලක් පෙපිලා තියෙනවා. නැත්තම් සමනලෙක් යනවා. එතකොට මගේ හිත ඔන්න අර සමනලයට හරි මලට හරි කුරුල්ලට හරි නැත්තම් ආදින කක්ක බෙට්ටකට හරි මොකේට හරි යනවා. ඊට පස්සේ ඒක Tamanට තේරෙනවා මම මේ වැඳලා කියලා සක්මනතු කාලා පටන් ගත්තේ මේකට නෙවෙයි. දැන් ඒ වුණාට මගේ හිත තියෙන්නේ පිටපැනලා. කොච්චි පාරෙන් පිටපැනලා කියලා. ඉතින් එතකොට මම මට උඟ දෙනකේම වාර්තා කරනවා ඒ තරමටම අපි කමඨාන් වාර්තා ලියවමන කියලා දෙනවා. එතකොට බලන්න කියනවා ඒ කටයුත්ත වෙද්දි නැත්තම් මගේ හිත පිට ගිහිල්ලා ශබ්ද අහද්දි රූප බලද්දි හිතවිලි එද්දි නැත්තම් සමනල්ලු කුරුල්ලෝ මල් නැත්තම් මොන හරි ජරාවක් බලද්දි සක්මණ නතර වෙනවාද කියලා. ඇවිදින එක නතර වෙනවාද කියලා. ඉතින් ඒ වෙලාවේ කෙලි ඍජු අත්දැකීම නැති වුණත් කට්ටිය කියන නෑ සංස නතර වෙන්නේ නෑ. දැන් ඒකට ඇවිදින්නේ කවුද? රූප බලන්නේ කවුද? මේ දෙන්න දෙන්නේක්ද මෙතන? කෝකද වඩා හොඳ ඒක? කඩප්පුලි හිත කැමති රූප බලන්න. අර කල්ැතු ගුරුවරයෙකුට වැඳලා කමඨහන් අරගෙන වාපනයක් දාගෙන අටසිල් සමාදන් වෙලා සක්මක් කරලා සක්මන භාවත අතග අතුගාල භාවනා කරන එකන මේකට කැමති. දැන් මේ මේ දෙකෙන් ඔය පෙරලිය කවදද සිද්ධ වෙන්නේ? එක්කෝ හිත පිට ගිය ගමන් ආපහු ගන්න නැත්නම් පිට නොයන්ද මෙච්චර වටින අවස්ථාවක් හම්බෙච්චලායි හිත පිට යන්නේ මොකාගේ න්‍යායපත්‍රයටද කියලා බලන්න. ලෝකේ ඉන්න එක බයියෙකුට පුළුවන්ද කියලා බලන්න මෙහෙම මේ කාගේ න්‍යායපත්‍රයද කියලා බලන්න. යෝගාවචරයට හැබැයි න්‍යායපත්‍රේ කාගේදෝ බව දැනගන්න පුළුවන්. ඒක නිවන වගේම පිනක්. ඒක නිවන වගේම පිනක්. වාඩි වෙලා ඉන්නකොටත් අපේ හිත මේ හොඳට පට්ට වෙලා දැන් මේ වෙලාව හොඳට වයින්නවානේ. සීතලව වාඩිලා ඉන්න පුළුවන්. වාඩිලා ඉන්නකම එකපාරට වෙච්ච දෙයක් ගැන හෝ බෞලික කවුරු ගැන හෝ හිත පිට යනවා. හිත පිට ගියාට කමක් නැහැ. දන්නේ නැත්තම්. නැත් ටික වෙලාවකින් තේරෙනවා යකෝ මම මේ වාඩි උනේ බද්ද පරියන්කේ ගහගත්තේ මේ හිත අරමුණේ තියාගන්නනේ. දැන් මේ කොහෙද ගිහිල්ලා තියද? දැන් හිත පිට යන එකාද මමයා? නැත්තම් හිත පිට ගියා කියලා වැරදි කියන හිතකාද මමයා? නැත්තම් මේ ඔක්කොමත් තියදී හුස්ම ගන්න එකාද මමයා? හුස්ම නතර වෙන්නේ නැහැ. ඒක තමයි ඒකට දෙන ඒකට දෙන පොඩි ඉංගිය. හිත පිට ගිහිල්ලා. හරි ආසාවෙන් ගෙදර ගැන හිතනවා. හරි ආසාවෙන් අරක මේක හිතනවා. හුස්මට මොකද වෙන්නේ කියලා බලන්න. මොකුත් වෙන්නේ නැහැ. හොඳට හුස්ම ගන්නවා. මොකද හුස්ම කියන එක ඉච්ඡානුක අනිච්ඡානුක කියන පේශින් දෙකෙන්ම සිද්ධ වෙනවා. කැමැති වුණත් නැත්නම් සිද්ධ වෙනවා. ඉතින් අන්නේ වෙලාවේදී අර හිත පිට ගිහිල්ලා තියෙද්දිත් අර හුස්ම ගන්නවා බලන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ මිනිස්සයා ලෝකේ සක්විත රජකමට සුදුසුයි. එයාට ආයේ වෙන මොනක් අත්තු ගන්න දෙයක් නැහැ. ඌට දේ යටින් ගින්දර ගෙනියන්න පුළුවන්. ඌට ගඟ දිගේ ඉහළට පේනන්නත් පුළුවන්. ඒ හැකියාව උප්පත්ති හැකියාවක්. මේක මේ භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි. මේ භාවනාවෙන් සාකච්ඡාවෙන් කරන එක උත්ප්‍රේරණය කරන එක විතරයි. පුතේ උඹ කොච්චර හිතුවත්, උඹ කොච්චර වේදනාව වින්දත්, කොච්චර සද්ද වලින් කරදරලා හිටියත් පොඩ්ඩක් බලාපන් හුස්මට මොකද වෙන්නේ කියලා. කොච්චරද කියනවනම් මේ කාරණාව අද මේ වෙනකොට භාවනාව தත්ත්වය ගැන කියනවනම් සමහර ඇත්තෝ ඉන්නවා මගේ හිත පිට ගිහිල්ලා මගේ හිත හිතවිලි වල නැත්නම් මගේ හිත සද්දවල මගේ හිත වේදන. හැබැයි මම ඒකට එච්චර හිත තලා ගන්නෑ. මොකද කමඨාන සුද්ධ වෙලා. ආනාපාන දිහා බලනකොට ආනාපාන එන්න එන්න තැම්පත් වෙනවා. මේ හිත කොහෙද? ආනාපානේ භාවනා කරනවා. අන්න ඕකට මම ඊයේ බණේදි මතක් කරා පල්ලෙහාදී ඔය තමයි මුදිතාව කියලා කියන්නේ කියලා. Taman ගැනම Tamanට සතුටක් එනවා. අනේ මං කල්ැතු කොච්චර දෝ වරද්ද වරද්ද භාවනා කරපු නිසා මගේ හිත පිට ගියත් හුස්ම භාවනා කරනවා. එහෙම නැත්නම් මගේ හිත පිට ගියත් සක්මන එන්න එන්න අනායාසයෙන් කිසි <clears throat> තද බල වියදමක් නැතුව ආයසිත වෙනවා. ඒක අපි දන්නේ නැතුව තමයි හැම වෙලාවෙම මම්මයි කරන්නේ මමමයි මෙතන ඉන්නේ මම්මයි හිත පිට යන්නේ මම්මයි හිත ආපහු ගේන්නේ මම්මයි හිත පිට ගියයි කියලා කනගාටු වෙන්නේ කියලා කමටහන් වාර්තා කොච්චර දෝ මගේ ජීවිතේට මං කියවලා ඇති අහලා ඇති ඔක්කොගම තියෙන්නේ අන්න ඒ තකතිරුකම තමයි මේක දිහා මේ ස්වභාව ලක්ෂණයක් විදිහට මේක මේ ගතියක් විදිහට මේක භාවයක් විදිහට මේක ස්වභාවයක් විදිහට තේරුම් ගත්තා නම් අනාගාමීවත් වෙන්න ඕන. ඉන් මෙපිට ඔය වැඩේ කරන්න බෑ. හැබැයි ඉන් මෙපිට කරන කට්ටියත් නොකරන කට්ටියත් ඉන්නවා. නොකරනව නම් උනන්දු ආයෝගාවචරේ ඒ දේ තාම කරන්න දන්නේ නැත්නම් යෝගාවචරයේ කිසිම වැරද්දක් නැහැ උගන්වන ගුරුවරයා 100% ක් වල් කියනවා. මම දැකලා නෑ අද එහෙම හිතන ගුරුවරු. ඒගොල්ලෝ ගෝලයන්ට බයිලු. ඇයි මෙච්චර මේ කක්කවලේ දාගන්නේ මෙච්චර ලස්සන පින් අරමුණක් දීලා තියේදී ගෝලයන්ට බය. නමුත් ඒක කවදාකවත් ඒ බුරුමේ පණ්ඩිත ශාංශයට මම ගරු කරන ඒක හේතුවක් තමයි 100ට 100ක්ම ගුරුවරයා වැරදි. ඒක නිසා මම කවුරු හරි වාර්තා කරන තරම් වික්ත ප්‍රතිබල වුණා නම් මම හිත පිට ගියා මම මේ ගැන එච්චර කනගාටු වෙන්නේ නැහැ මොකද ඔබ වහන්සේලා අපිට කියලා දීලා තියෙනනේ. නමුත් වරින් වර මම ආනාපානේ බලනකොට ඒක ඉබේම සංසිඳෙමින් යනවා. එහෙම නැත්නම් මම සක්මනට යනවා හිත කලබල වෙලා නැහැ. මොකද පශ්චාත්තාප වෙලා නැහැනේ. හිත මේ සක්මන අනායාසයෙන් සිදුනා කිව්වහම මම කියනවා ඔබ තාම දක්ෂ සති පුහුණු කරුවේ. ඔන්න ওই ටික විතරක් කියලා දීපන්. ත්‍රිපිටකය අවශ්‍යත් නැහැ, සීලය අවශ්‍යත් නැහැ, දන් කුසල අවශ්‍යත් නැහැ, සීල කුසල අවශ්‍යත් නැහැ. ඔන්න ওই ටික කියන්න පුළුවන් නම් අපිට තියෙන එක මනුස්ස ධර්මයක් කියලා. ඒ නිසා Taman ළඟ මේක තියෙනවා. මේක Taman උද්දීපනය කරගන්න, උත්ප්‍රේරණය කරගන්න ඕනේ. කවදාකවත් ඒක කරන්න බෑ. ගුරුවරයෙක් අවශ්‍යයි. කමඨාන් සුද්ධ කිරීම අවශ්‍යයි. බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ. පිහිර කවදාවත් ගෑවෙන්න බෑ. ගාන ගලක් තියෙන්න ඕනේ. ගලේ ඇතුළේන එක රිදෙනවා. ගලේ අතුල්ලන එක මේ ගෙවා දැමීමක්. ගලක් නැතුව බෑ. බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා ආකාශයේ චිත්‍ර අඳින්න බෑ. චිත්‍ර අඳින කැන්වස් එකක් තියෙනවා. තින්ත කොච්චර පොඟවලා තිබ්බත් ශිල්පියා කොච්චර දක්ෂ වුණත් ආකාශයේ වැනෙව්වට ආකාශයේ චිත්‍ර ඇඳෙන්නේ නැහැ. ඒකට ඝර්ෂණයක් අවශ්‍යයි. ඒකට කැන්වස් එකක් ඕනේ. ඒකට බිත්තියක් ඕනේ. ඒකට ගලක් තියෙන්න ඕනේ. එහෙම නැතුව චිත්ත අඳින්න බෑ. ඒක නිසා අපිට දැනෙන ඇබරේෂන් එක, ඒ ඝර්ෂණය, එහෙම නැත්නම් ෆ්‍රික්ෂන් එක භාවනා ගමනක් කියලා ප්‍රතිපදාවක් කියලා තේරුම් ගත්තා නම් එයාට තේරෙයි හිත පිට යන හැම වතාවකම අපිට අවස්ථාවක් ලැබෙනවා හිත පිට ගියාට හුස්ම එන්නෙන් තැම්පත් වෙනවද ඇවිස්සෙනවද හිත පිට ගියාට සක්මන ගොරෝසු වෙනවද සිංහලද කියලා බැලුවොත් කේන්ති ගියේ කනයි ගොරෝසු වෙනවා. පදුට්ට මනස ආපු ගමන් චික් අපරාධේ මගේ හිත පිට ගියයි කියලා හුස්මත් ගොරෝසු වෙනවා, පයත් ගොරෝසු වෙනවා. ආ කමඨාන සුද්ධ වෙච්ච එකනට තේරෙන්නේ හිත පිට ගියා තමයි. ඉතින් මම ඕනකට ගියා නෙවෙයි, මගේ චේතනාවක් නෙවෙයි, මගේ මේ සංස්කරණයක් නෙවෙයි ඒක ගියා. මට කියලා තියෙන්නේ මොකද්ද හිත කරදර ගන්න එපයි කියලා. ආන්නේ මේ ස්පාසුවේ එයාට බලන්න පුළුවන් සක්මන වෙනවද කියලා බලනකොට සක්මන වෙනවා ඒක කවුදෝ නිකන් භාවනා කරනවා වගේ. tempat වෙනවා. ඒක තමයි අපි ওই මයින් ජා එකක් හදලා සතිපාසල අපි කියලා දෙන්නේ කොච්චර කලත්තු කරත් ඒ මඩ ටිකක් දාපු වතුරු වීදුරුව tempat වෙන වෙන වෙන්න දෙයක් නැහැ. ඒක දිගටම කලත්තු කරන්න නම් දිගටම කලවම් කරන්න ඕන. දිගටම මන්තනය කරන්න ඕන. මත් ගාන්න ඕන. ඉතින් අපේ ජීවිතේ මෙච්චර මේ පිස්සු වැදිලා තියෙන්නේ කොච්චර මත් ගානවද කියලා බලන්න. එහෙම නැත්නම් මේ පිට යන හිත පිට යන දේ කාගේ න්‍යායපත්‍යයක්ද කියලා බලන්න කාගේ චේතනාවක්ද කියලා බලන්න කාගේ සංස්කරණයක්ද කියලා බලන්න එහෙම එකක් නැහැ ඒ නිසා ඒකත් එක්ක රණ්ඩු කරලා ඇති වැඩක් නැහැ ඒක රණ්ඩු කෙරුවා නම් අපිට වෙන්නේ ආපහු අරමුණට හිත ගන්න බැරි වෙනවා ඉතින් තොටියාගේ ගීතේ කියලා මේ පුංචි කතන්දරයක් තියෙනවා මේ ගඟේ දියපහරේ යහපැත්ත මෙහා පැත්ත මිනිස්සු එකතු කරන තොටියෙක් ඉන්නවා. ඒ මිනිස්සු අවසානයේ එහා යුරට ගිහිල්ලා හැන්දෑවේ කරවලේ හොඳට තොටි පාරු සින්දුවක් කිය කියා ගංගාහරා එනවා ගෙදරෙන්. පොඩ්ඩක් ඉතින් සැරබීමකුත් දාගෙන වෙන්න ඇති. එතකොට හොඳට කවිය උගුරු කරගෙන ඉලලා එන්නේ. එනකොට එක පාට දඩස් ගාලා ඇවිල්ලා උරුවක් හැප්පෙනවා. අර මනුස්සයා ගන්න චිත්ත ගුණ වර්ප සේරම කියලා බයි. මේ මේ උරුව පැදගෙන ගෙදරින් දානකොට උරුවක් ඇවිල්ලා හැප්පෙනවා. අර මනුස්සයා හිතනවා එහා පැත්තෙමුත් පාලි සංස්කෘත ඇහෙයි කියලා. එයා උරුව මොකක්වත් ඇහෙන්නේ නැහැ. මිනිහා ඊට පස්සේ නතර කරලා බලනකොට තොටියෙක් නැති පාළු ඔරුවක්. ගසාගෙන යන ඔරුවක්. එතකොටම යාට තේරෙනවා යකෝ මම මෙච්චර බැනපුවා කාටවත් වැඩක් වුණේ නැහැ මටම බැනගත්තා විතරයි කියලා. ඒක නිසා ඒ තොටියෙක් නැති පාරුවක් හැප්පෙනාම තමයි අපිට තේරෙන්නේ එහා පැත්තෙත් මිනිහෙක් හිටියනම් හබලෙන් ගහගන්නේ. කුණු හරප කියා ගන්නවා. එහා පැත්තේ කවුරුත් නැත්තම් ඉතින් මහායාන බුද්ධහම කියනවා ඒක තනි අතේ අප්පුඩිය සද්ද මොකද්ද කියලා අහනවා. කොච්චරද වනවන්නක බලන්න සද්දයක් එන්නේ නැහැ. අපි ඉන්නවා එහා පැත්තේ ආත්මයක් තියෙනවා කියලා හිතන් තමයි ගහන්නේ. එහෙම ගන්නෑ. ඒ නිසා හිත පිට ගියාට දෙවන්නේක් නෑ එතන. උඹ හිත නරක කරගන්න එපා. ඒක සංස්කාර වෙන්නේ නෑ. ඒක මේ චේතනා වෙන්නේ නෑ. ඒක මේ කර්මයක් වෙන්නේ නෑ. ඉතින් මේ කීයක් අපි අල්ලගන්න නටනවාද? ඉතින් ඉන්නේ ඒක තේරුම් ගන්න පුංචි ඉඟියක් තමයි මේ මල්ලිකා බිසෝයි කතාව Taman විතරයි. ඒකට වැඩිය ප්‍රියතර කෙනෙක් ඇත්තේ නැහැ. ඒ ප්‍රියතර ඉන්න තරමට එයා අනිත් පැත්තටනොත් කේන්ති යනවා. අපිට ප්‍රිය කට්ටියකින් විතරයි කේන්ති තියෙන්නේ. මේ තරහ යන්නේ කවදාහකවත් අපි නොදන්න කෙනකින් අපිට තරහක් යන්නේ නැහැ. ওই මධ්‍යස්ථ කෙනෙක් පාරේ මේ පරෑවිල්ල නැතිනම් ගියයි කියලා කිව්වට අපිට ගණන්ක් නැහැ. අපි යන වෙලාවේ කාට බැන්නත් දන්නෙත් නෑ. ඔය පිස්සු කොහොම තමයි කියලා කියන. නමුත් අපි පිය කරන කෙනෙක් බැන්නොත් මේ පරය කියලා බුදු අම්මේ තරහ යන තරම්. ඉතින් ඒ අපි අපි ආරෝපණය කරන අනිත් පැත්තට තව කෙනෙක් ඉන්නවයි කියලා. ඉතින් මේක මට මගේ ජීවිතේ සම්බන්ධ වුණා මේ මම ওই පළවෙනි වතාවට වගේ ඇමරිකාවේ චුවන්ජන් මොනාස්ට්‍රිකට යන්න එහෙම නැත්නම් ඒ බිකු බෝධිත් එක්ක සම්බන්ධ වෙන්න වෙලාවක එහෙනම් තුන්වෙනි වතාවේ නෑ. පළවෙනි සැරේ බික්කු පොඩි මට කතා කරලා කිව්වා දැන් ඩි මොනාස්ට් එක රන් කරන්නේ මැලේසියානු ජාතික හාමුදුරු කෙනෙක්. හැබැයි ඔක්කොම ඉගෙනගෙන තියෙන ගැටපේ පන්සලේ. පෙරදෙන විශ්වවිද්‍යාලයට කිට්ටුව. ඉතින් ගිහිල්ලා කිව්වා ඔබ වහන්සේ දෙට දන්නේ නැතුනට ධම්මජීව හාමුදුරුවෝ පෙරදෙන විශ්වවිද්‍යාලේ හිටියේ. දන්නේ නැද්ද කියලා. ඒකෝට ඒ හාමුදුරුවෝ කිව්වා මාත් ඒ කාලේ ගැටපේ පන්සලේ හිටියයි කියලා. ඉතින් මම ගාව ස්වාංශයෙන් සිංහල බැද්ද කියලා. පුළුවන් කතා කරන්න නැහැ කිව්වා. කතා කරන්නේ මේ ඉංග්‍රීසියෙන් විතරයි. ඊට පස්සේ බික්කු පොතිය මට කතා කළා කිව්වා ධම්මජීවිත බැරිද මේ ඇවිල්ලා භාවනාව මම කිව්වා වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම අඩු කරගෙන යන්නේ මට කරන්න බෑ කියලා මම කෙලින්ම මේ බික්කු බෝධි කියන මට වැඩි වැඩිමල් මේ අපේ ලොකු සංහසේ තඳුරන දැන් හොඳම ත්‍රිපිටකේ පරිවර්තන කරන ආමතුරු මම නිකන් සෙල්ලම ටකේ බෑ කිව්වා ඊට පස්සේ සැරේ මම යන්න හදනකොට මම කටුකුරු දෙස්වාංශයට කිව්වා මම මෙම රට යනවායි කියලා ඒකටම ගියා නෙවෙයි යනකොට මේ ශාන්සික හිතේ විශාල විසඳගත යුතු නැත්තම් දැනුම් දිය යුතු ප්‍රශ්නක් තිබ්බා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඇහුවා දැන් අපේ ලොකු ශාන්සික කියලා දුන්නනේ මෛත්‍රී භාවනා ක්‍රමයක්. මම ඒකත් කරලා තිබුණා. ඉතින් ගියාම බුදුම පණ්ඩිත ශාන්සිකත් කියලා දුන්නා. ඒකත් මම කරලා තිබුණා. ඒක පන්ති 24 ආකාරයකට කරන්න ඕනේ. ඒක කරනකොට සාමාන්‍යයෙන් කරන්නේ මේ ඉස්ලාම ක්‍රියායට මෛත්‍රී කරලා මධ්‍යස්ථායට මෛත්‍රී කරලා අප්‍රියයට මෛත්‍රී කරලා හැමතැනම මෛත්‍රී පතුරනවා. ඒක අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි. මම වෛර නැත්තේක් වෙම්මා කායික රෝග නැත්තේක් වෙම්මා මානසික රෝග නැත්තේක් වෙම්මා සෝසී ආත්මේ පරිහරණය කරමවා. ඉතින් ඒක ඉස්ලාම අපි ප්‍රිය කෙනෙක් අරමුණු කරනවා අතිප්‍රිය කෙනෙක් ගන්නෙත් නැහැ. අතිප්‍රිය සහායකයෙක් ගන්න එතකොට රාගෙමත් වෙන්න පුළුවන්. නිසා Tamanට උදව් කරපු ඉෂ්ට දේවතාවෙක් කරගෙන මෛත්‍රී කරනවා. ඊට පස්සේ මධ්‍යස්ථ කෙනෙක් අරගන්නවා. බැරිය දැකලා අඳුරන්නේ නැති. ඊට පස්සේ ටිකක් අප්‍රිය කෙනෙක් ගන්න. වරින් වර ඇවිල්ලා අපිට කොනහලා කරදර කරන. ඔක්කොම කෙරුවට තමයි මේ හතුරත් අතිප්‍රිය සහායකයෙක් ගන්න. ඒ විදිහට කරනකොට ඥානන්ද සාන්තිකව මේක අපි හදාගත්ත මායින් ටිකක් නෙමෙයි. ඒ නිසා මේක ක්‍රමේ වැරදියි. තමන්ට <coughs> මෛත්‍රී කරන්න තියෙන්නේ සියලු සත්‍යයන් කියන වචනේ විතරයි. නමුත් මේ දැන් ওই කියන විදිහට තමන් ගත්තා, ඊට පස්සේ ප්‍රිය කෙනා ගත්තා, මධ්‍යස්ත කෙනා ගත්තා, <coughs> වෛරී කෙනා ගත්තා, අතිවෛර කෙනා සහ අතිප්‍රිය සහායකයා ගත්තා. ඔක තමයි අපේ සාමාන්‍යයෙන් කටුකුරුන් මේ ඥානාරාම ස්වාමීන් පොතේ තියෙන්නේ, විසුද්ධි මාර්ගයේ තියෙන්නේ. ආයසුන්තට හිතෙන්නේ නැද්ද මේක වැරදි කියලා? සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා විතරයි මම මධ්‍යත් ප්‍රිය අප්‍රිය වෛර කියන කතා හිතින් හදාගත්ත දේවල් නේ ඔය හදාන කඩන්නේ මොකටෙයි ඔය සීමා සම්බේධන කියන එකක් තියෙනවා ඔක්කොම පසු කාලීන කතා කියලා මොකද කියන්නේ කියලා හව ඊට පස්සේ මං කව මට එහෙම කියන්න ක්‍රමයක් නැත්තේ නෑ මට එහෙම සපේලා කියන්න බෑ කියලා මම උත්තර දුන්නේ උත්තර දෙන්නේ නැතුව මම ගිහිල්ලා බිකු බෝධිගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මෙන්න මේ මගේ ප්‍රශ්නයක් විදියට අවසරයි ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී භාවනා කරනකොට ඉස්ලාම තමන්ට මෛත්‍රී කරලා ඊගාවට නැදහත් කෙනෙකුට මෛත්‍රී කරලා ඊට පස්සේ වෛරී කෙනෙකුට මෛත්‍රී කරලා ඊට පස්සේ අතිප්‍රිය සහායකයාට සහ වේරී කෙනාට මෛත්‍රී කරන ක්‍රමය තමයි මම පන්දි සමාජ මාට කියලා දුන්නේ ලොකු සාංශෙත් එහෙමයි කියන්නේ මේ ලොකු සාංශික පොතේ පොඩි වැරද්දක් තියෙනවා. ඒ සීමා සම්බේධනය කරන තැන ඒක පොතේ තාම එහෙමයි තියෙන්නේ. ඒක ධම්ම අධිය සීල සාංශෙත් පෙන්ලා දීලා තියෙනවා. නමුත් මේක තමයි කරේ ඊට පස්සේ බික්කු බෝධි කතා කළා ගා මට එච්චරම නම් සපේලා කියන්න බෑ. <clears throat> හැබැයි විසුද්ධි මාර්ගයේ මේ ගාතාව තමයි තියෙන්නේ කිව්වා. මල්ලිකා බිසෝගෙන් අහනවා කවුද මල්ලිකේ කැඩිය කැමැති කියලා. ඒක කියනවා Tamanට වැඩිය ප්‍රිය කෙනෙක් නෑ. ඒ නිසා එතනින් පටන් අර ගන්න එක තමයි විසුද්ධි මාර්ගයේ තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගාථාව තමයි අපේ බුද්ධකෝසාචාර්යයන් වහන්සේ සඳහන් කරන්නේ. සබ්බා දිසා අනුපරිගම්ම චේතසා නේවජ්ජගා පියතර මත්තනා කොචි. හැම දිශාම පරීක්ෂා බැලුවත් Tamanට වැඩිය ප්‍රිය කෙනෙක් හොයාගන්න බෑ. ඒ තමයි මනුස්ස චින්තනයේ එක කුණ්‍යයක්. ඒ නිසා එවං ප්‍රියෝපුතු අත්තනා අත්තා අත්තා පරේසං ඒ නිසා හැම පුත්‍ජණයකටම වෙන ඕනම දෙයකට වැඩිය මම සහ මම නොවේයි කියන සීමාවේ ওই ඇතුළත කෑල්ල තමයි විඥානයේ කූඩාරම් ගහන්නේ විඥානයේ කඳවුරු බඳින්නේ එයා ඒකට අනිත් පැත්තෙන් මම නොවේයි කියලා කොටසක් හදානිනවා ඒක තමයි විඥානයේ පරම කෘත්‍යය මම මේකයි මම නොවෙන්නේ මේකයි කියලා. ඒක පුත්තජනකමේ හැටි. තස්මාතිය තම තස්මාතේ හිංසේ පරේ අත්නෝ මත අත් අත් ආත්නාමේති ඒ නිසා මට ප්‍රිය නිසා අනුන්ට වෛර කරනවා අනුන්ට කරදර කරනවා මේ සූරා කෑමක් තමයි මුළු ලෝකෙම තියෙන්නේ රස්සාවක් කියන්නේ සූරා කෑමක් ගොවිතැන කියන්නේ සූරා කෑමක් හොරකම් කරුවා කියන්නේ සූරා කෑමක් සූරා කන්නේ මොකටද මට ප්‍රිය හින්දා අනික් කට්ටියගෙන් කොයිතරම් කඩන කෑවට කමක් නැහැ ඉතින් ඒක ගැන පොඩ්ඩක් ඥාන වීර ස්වාමීන් වහන්සේ සඳහන් කළ තියෙන ඒ ස්වාංශේ සිදිනසා ගන්න උත්සාහ කරනවා සීසන ගන්න උත්සාහ කරන්නේ ඔලුවට පොලිචින් එකක් දාගෙන පොලිචින් එක ඉහිර කරනවා. එතකොට තමයි හුස්ම ගන්න පිට කරන කාබන් ඩයොක්සයිඩ් සයිඩ්ම තමයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ හොඳ 100න් දැන් මම දැක්කා ඊපෙරදා නැවතත් චත්ත කතාව සිංහලේ ලියලා තියෙනවා. ඒකෙත් ඔය සිද්ධිය සඳහනක් තියෙන ඔච්චර විස්තර නැතුණාට ඒකට යාට තේරෙනවලු අර පුංචි ඔක්සිජන් ප්‍රමාණයක් එන්නේ ඒ ඔක්සිජන් ප්‍රමාණය උරා ගන්න හෘදේ වස්තුව ෆයිට් කරනවලු එක පැත්තකින් අක්මාව තව පැත්තකින් ඊට පස්සේ පෙනහළු තව පැත්තකින් අර පුංචි අඩුවේගෙන අඩුවේගෙන යන ඔක්සිජන් ටික ගන්න එක එකන එක එක ඉඳුරන් එක එක කලාප අනිත් එක්කනාව සූර කනවලු මේ අල්ලපු ගෙදර මනස සූර කනමක්වත් මේ වෙන જાතියක් කියලා සූර කනව නෙවෙයි. ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනකොට ඇතුළත වෙන මේ සටන. මේ ශාස්ත්‍රය මේක දරා ගන්න බැරුව පොලිතින් එක ගලවලා දානවා. ගලවලා දාපු ගමන් ආයෙසරයක් ඇතුළේ ඔක්සිජන් තියෙනවා. එයා ඊට පස්සේ ලියුමක් ලියලා තියෙනවා මම අන්තිම වතාවයි මේ කෙරුවේ. ඊගාවසරේ අනිවාර්යයෙන් මම මේකෙන් එහා පැත්තට යනවා. එදාට මම අනිවාර්යයෙන්ම නිල් වෙලා මැරලා යනවා. මැරුණාට පස්සේ මේ ලියුම ගලවලා බලන්නේ කියලා. එදා අර ඒ තරම ඇඟ ඇතුලේ බඩි දැවිල්ලක් තියෙනවා. ඒ බඩි දැවිල්ල ආවට පස්සේ සීදි නසා ගන්නවා කියන්නේ ওই හැමතු විතරක් නෙවෙයි. බර ගානක් ඉන්නවා. ඉතින් ඒකට පෙන්නනවා අපි මේ ගස්කොලන් සූර කණ එක නෙවෙයි ප්‍රශ්නේ පොළව හාරලා පොළවේ තියෙන තෙල් ටිකයි යකඩ ටිකයි තඹ ටිකයි පිත්තල ටිකයි රත්තරන් ටිකයි ගන්න සූරා කෑම නෙවෙයි අඩු වුණොත් ඇඟේ ඇතුලේ තියෙන කෑලි පවා <clears throat> එකිනෙක අතර සම්ඩුවක් තියෙනවා ඉතින් ඒ නිසා තස්මාතේ හිංසේ පරේ අත්තම අත්තමනෝ මේ මම ජීවත් වීම සඳහා අන්තිම එකත් සූරණ කණ්ඩ හදනවා. ඒසා කියනවා ලෝකේ සියලුම සත්තු මැරුණොත් අන්තිමට ජීවත් වෙන්නේ කරපොත්තයි කියලා. කරපොත්තට ඕනම දෙයක් කාලා ජීවත් වෙන්න පුළුවන්. පොල් කට්ටක් තිබුණොත් ඒකත් කාලා ජීවත් වෙන්න පුළුවන්. කාර් එක රේඩියේටර් එක ගන්නකො දිරච්ච රේඩියේටර් එක පිත්තල වලින් හදලා තියෙන්නේ. ඒක කාලා ජීවත් වෙන්න පුළුවන්. මිනිස්සු තමයි ඉස්සෙල්ලම මැරලා යන්නේ. මොකද මේක සුකෝපභෝගී වෙලා හරියට අර උෂ්ණත්ව පරාසයේ ඉන්න ඕනේ. හරියට මෙච්චර කාබන් ඩයොක්සයිඩ් ඕනේ, මේ කාබෝහයිඩ්‍රේට් ඕනේ, මෙච්චර ප්‍රෝටීන් ඕනේ, මෙච්චර මේ දේ අවශ්‍යයි කියලා සත්ත්ව මාංශ පවා හූරකන කන જાතියක් නේ මිනිස්සයයි කියලා කියන්නේ. පෙරේත මේ කන්නේ. කරපොත්ත එහෙම ලිව්වනම් ලෝක ඉතිහාසයේ මානවයර දීලා තියෙන තැන හිතා ගන්න පුළුවන්. මේක මේ මනුස්ස ලෝකේ කියලා මානවයාද කරන මේ කඩප්පුලි වැඩේ. සූරා කැමේ අන්තිම කෙලවර අද ඉන්නේ. ඒ සූරා කන රටවල් වලට ඒ සූරා නොකා බෑ. අද ඒ වගේ පුදුමාකාර ජල ගැලීම් පටන් ගන්න තියෙනවා. පුදුමාකාර භූමි කම්පා පටන් ගන්න තියෙනවා. පුදුමාකාර හිමපතන වෙන්න පටන් ගන්න තියෙනවා. ඒත් ඒගොල්ලන්ට ඒ කට්ටියගේ කර්මාන්ත වහන්න බෑ. වැව්වොත් ජීවත් වෙන්න විදියක් නැහැ. දැන් ඒගොල්ල කරන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ තියෙන වස්තු සූරකණේක. ඒක ඇත්තරම යටත්විච්ච වාදී කියන්නේ ඕන ඕකට. මේ සූරකාපු જાතියක් තමයි අපි. අපේ තියෙන හැමදේම ඒ නිසා ඔය සිංහරාජේ ඉන්න ගෙම්බෙක් රචනයක් කියලා තිබුණා මම සිංහරාජේ ඉන්න ගෙම්බෙක් මගේ නළලේ පොඩි මොට්ටුවක් තියෙනවා නිකන් කඟ වේනගේ අඟ වගේ මාව ඉස්සල්ලාම දැක්ක ඇමරිකන් විද්‍යාඥයෙක් ඒ නිසා ඊට පස්සේ ලංකාවේ කට්ටිය එන්න බා ගන්න මාව ගැන හොයන්න මම දැන් ආйти ඇමරිකාවට මම හැදුනේ වැඩුනේ සිංහරාජේ. හැබැයි ඇමරිකාවේ කට්ටිය මගේ අයිතිය බාර අරගෙන ඉවරයි. මං ගැන රිසර්ච් කරුවොත් එහෙම <laughs> බලාගෙන අයියා ඒව කරන්න බෑ. ඒ තරම් අපේ වස්තු සේරම මේ මැෂින් දාලා බලලා අහවල් අහවල් දේ අහවල් අහවල් තන තියනවා කියලා ඒගොල්ලෝ ඇවිල්ලා নানা ආකාර ව්‍යාපෘති කරනවා. මේ මං හිටපු ඔය පණ්ඩිතාරාමේ එහා පැත්තේ සෙම්බයින් වල නැත්නම් විශාල ගෝල්ෆ් කිටි පිටියක් හැදුවා. බුල්ඩෝසර් මෙච්චර ගාණක් ගෙනලා ජපන් සල්ලි. ඒ මොකද එයාගේ තාත්තගේ තාත්තා බුරුමෙට ඇවිල්ලා විනාශ කරලා පන්සල් තේරම කරලා ඒවයි තියෙන ධාතු හොරකම් කරලා වලලලා තියෙන ඔය සාවියේ කියලා මෙයාට පොඩි නිදන් වදුලක් හම්බෙලා. මූකේරුවේ ඊට ඒක ගණ්ඩ හැම තැනම මට්ටම් කරා. මට්ටම් කරේ මොකටද? ගෝල්ෆ් පිටියක් හදා. මිනිස්සු දන්නවා මේ මිනිස්සු කරන්නේ වෙන වැඩක් කියලා. එතකොට මේ රටට විශාල ලාභයක් පෙගුනුවර ඒ හන්තාවති නුවර ඒ විශාල ගෝල්ෆ් පිටිය සෙම්බැංගු ගෝල්ෆ් පිටිය කියලා තමයි කියන්නේ. මේ පාරේ අනිත් පැත්ත තමයි අපි අරණ්‍ය හැදුවේ. අපි තුන්ගෙන් තමයි බුල්ඩෝසර් ගත්තේ. අපේ වැව් කපන්න. ඒතර කතාව පැහැදිලි. ඔය මිසයිල මේ ව්‍යාපෘති වලට සල්ලි දෙන්නේ වෙන මොනවාකටත් නෙවෙයි. ඒ උන්ගේ හූරා කාපු වස්තු ඒ වගේ තියෙනවා. මේ අපේ ලේ මේ අපේ ලේ අපේ මුතු මිත්තන්ගේ ලේ ඉව තමයි ওই විශාල ව්‍යාපෘත කියලා පාරවල් හදනවා වැව් ගොඩ දානවා මට්ටම් කරනවා ඒ සේරම කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ජියෝග්‍රැෆිකල් මේකක් බලපුවාම වස්තුව තියෙන තැන දානවා ඉතින් රජයට කියලා කියන මේ ප්‍රදේශ අපි දිනු කරන්න මේ මිසුන් රසාවල් දෙන්න වැව් පොකුණු හදන්නම් පාරවල් හදන්නම් කියලා ගන්නවා ඒ මොකද මේ Tamanට Taman ප්‍රිය නිසා කාගේ තොරක හුර කනවා ඉතින් අන්නේ හුර කෑම දන්නවනම් දැනගෙන තමයි බුදුරජාණන් වහන්සේ හිඟා කාපන් කියලා කිව්වේ. සූර කනවා විනෝට හිඟා කාපන්. ඒතකොට දෙන දෙයක් නේ කන්නේ. හම්බ කරන කනවා විතර පාහර වැඩක් නැහැ. අපි අපි හම්බ කරලා කන කෙනකින් තමයි අපි සූර කන්නේ. නැත්නම් අපි හිඟා කනවා. පැවිද්දා කියලා කියන්නේ ඒකල්ලෙල කියනවා ඔයගොල්ලෝ එහෙම හම්බකරනද නැතු අපි කිව්වට නෙමෙයි නැත්නම් හම්බ කරනවානේ මේ දෙන දේන් පුත්‍රජානහන්සේට පින්න බුද්ධ පූජාවක් තියන සංඝයාටත් දෙන ඒකල අපි උඹට පින් පමුණවනවා අපි කවදාක සූරකෑමක් කරන්නේ අපි හිඟා කෑමක් කරනවා පාංශකූල සිවුරක් ගන්නවා ඔය හම්බෙච්ච තැනක ලගල ජීවත් වෙනවා පූති මුත්‍ර බේසජ්ජේ බීලා ජීවත් වෙනවා අරක මේක ගන්නේ නැහැ. ඉතින් ඒක පෙන්වන්න තියෙන්නේ මහා මේ ආත්මාර්ථකාමී මේ ආත්මාර්ථකාමී කියන්නේ ඒකට කියන්නේ මේ අත්කිලමතාන යෝගී කියලා. මේ මිච්ඡර වස්තුව තියලා පැත්තකට දාලා ඇවිල්ලා කාගෙන්දෝ යමක් හිඟා කාල ජීවත් වෙනවා. රම්මේසුරම් මේ සුබ කියන මාලිගා අතහැරලා ඇවිල්ලා රාජකන්‍යාව අතහැරලා රාජභෝජනේ අතහැරලා ඇවිල්ලා පතරම් තිංගංකෝප අතහැරලා ඇවිල්ලා පාත්‍රයට ලැබෙන පින්න පාතේ අරගෙන වළඳනවා. සුද්ධෝදන රජුරෝ ඔලෝ පොළේ ගහ ගන්නවා. යශෝදරාව අඬනවා. ගව්වෙන් ගව්ව දිවමාලික සෑදේවා මලට බඹරුසේ පිරිකර වැඩි වේවා අව්වේ චින රස්මාලා අඩු වේවා මම තවත් එකක් කියනවා මෙච්චර මේ සැපතියෙදී ඒ විසවත් දාලා දරුවක් දාලා ගිහිල්ලා කහ කොහොමද මේක අර්ථකථනය කියන බුදුජානක කියන ඒවං පියෝ පුතු අත්තා පරේසං ඒ නිසා ඔක්කොටම වැඩිය Tamanට Taman ප්‍රිය බව මේ ගෑණ්ඩත් එච්චර තමයි. පිය මහරජුණටත් ඔච්චර තමයි. දරුවටත් ඔච්චර තමයි. ඉතින් ඒගොල්ලන්ගේ මනාපයක් මට අවශ්‍ය නැහැ. ඒකයි කියන්නේ මේ සීතාවනි ඔබ හැඩරුව ඇති බව. දිවි හිමියෙන් පතිවත සුව කියන බව. නමුත් උඹ දැනගත යුයේ බව උඹේ තේන යතමට ඕනෑ නැති බව. උඹ හරීම ප්‍රතිඋත්තරා කියන උඹ හරි ලස්සනයි. තෝ මෙතන රංගවල තියාන්නේ මිනිහට වද දෙන්න. මට උඹේ සෙනෙහස ඕනේ නැහැ. එහෙම නෙවෙයිනේ සීතාව ගැනලා සීතාව රමණේ කරන්නේ. කට්ටිය හිතානේ ඉන්නේ ඒක නෙවෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ. උඹ හරි ලස්සනයි. උඹ ප්‍රතිවතරාගෙන හැබැයි උඹේ සෙනෙහස මට එපා. ඒ නිසා ඔක්කොටම ඉතරයි කියන්න තියෙන්නේ. භාවනා කරන වෙලාවේ හිත පිට ගියත් වේදනාව ආවත් ශද්ධාවත් උඹේ ඒ මනාපමනාව මට ඕනේ නෑ මම හිත සලා ගන්නෑ මම ඒ වෙලාව බලනවා මගේ පළ පරණ පුරුදු හුස්ම පරණ පුරුදු සක්මන බැරි වුණාට කමන්නේ <coughs> බැරි බව දැනගත්තත් කමක් නැහැ. එච්චරයි බුදුන් කියන්නේ. එච්චරයි ධර්මයේ කියන්නේ. එච්චරයි විපස්සනා කරනවා කියන්නේ. ඒකටවත් ගිහිල්ලා නැතුව නැත්නම් අපි හිතමු ඒකට ගිහිල්ලත් ඒක දැටිලා දැනILAත් තාම එතන හැප්පෙනවනම් යෝගාවචරයේ පැත්තෙන් දෝෂයක් නැහැ. ගුරුවරයාගේ දෝෂය තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට මේ මේ කාතාවත් මල්ලිකා විසුණුනාංශගේ උත්තරයත් <coughs> කාගේද අපේ බිම්බිසාර රජුණගේ ප්‍රශ්නෙත් සමාන වටිනාකමක් තියෙනවා. අපි අපේ පරණ භාවනා ශාලාවත් වෙන්නේ මේ මේ මිදුලේ එහා පැත්තේ. එතන වැඩිම දාන 17 දෙනා අපිට වාඩි වෙන්න පුළුවන් උනේ මේ ඉතින් ඒකේ ගහලා තියෙන පරණ බෝඩ් ඒකේ ලොකු ස්වාමීන් වහන්සේ ලියපු ගාතාවක් තමයි ඒක මම හිතන ධම්මපදයේ තියෙන එකක් වෙන්න ඇති. උච්චින්ද සිනියේ මත්තනෝ කුමුදං සාරධිකංව පාණිනා කියලා ගාතාවක් ගහලා තිබුණා <clears throat> දියට බහැලා කුමුදුවක් කුමුදු මලක් කඩන්න ආසේ ආත්මයට තියෙන සෙනෙහස කඩලා දාපන්. එහෙමනම් ඔබ නිවනේ තමයි ඉන්නේ. අපි කරන හැම වැඩකම මේ තමන් ප්‍රිය කරගෙන තමන් මුල් කරගෙන මේ යන ගමන දකින්න අමාරු නෑ. ඒක පෙන්නලා දෙන කෙනා තරහකාරයෙකුත් නෙවෙයි. ඒක හොඳටම පේන්නේ හුස්ම ගෙවිගෙන යනකොට. ඒක හොඳටම පේන්නේ කරන සක්මන අනායාසයෙන් වගේ සිද්ධ වෙගෙන යනකොට පිට යන අරමුණත් එකයි මේ අරමුණත් එකයි හිත ඔහේ එහාටයි මෙහාටයි යනවා. පිට යනවා ආයෙනවා. පිට යනවා ආයෙනවා. ඒක වෙන්නේ නැහැ ඒක වෙන්නේ නැහැ කවදාකවත් හිත පිට යනකොට පශ්චාත්තාප වෙන එක නේද. එයාට හිත පිට ගිය ගමන් තද බල ගැස්ටි ගැස්මක් ගැස්මක් කලබලයක් ඇවිල්ලා අයියෝ භාවනා කරන්න බෑ මැස්සෝ ඉන්නවා අයියෝ භාවනා කරන්න බෑ කැස්ස ඇහෙනවා අයියෝ භාවනා කරන්න බෑ වැස්ස එනවා කිකති කචුකුචු ගන්නවා. එතකොට ඒ කියන්නේ අර පිට යන දේවල් ගැන මහා ලොකෝට සලකන හිත පිට යනවා තමයි. ඒක ගණන් නොගෙන ඉන්න පුළුවන් නම් Tamanට වඩා ප්‍රිය බාහිර අරමුණද අභ්‍යන්තර අරමුණුද කියලා බැලුවොත් දෙකම අරමුණු දෙකම සිද්ධ වෙන්නේ වර්තමානයේ දෙකම දැනගන්න එක සතිය. ඒක සතියේ සමාධ සමාධි භාවනාවේදී එහෙම කියන්නේ නැහැ. සමාධි භාවන කියන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ මූල කර්මස්ථානේ ඉන්න කියලා. විපස්සනාවේදීත් මුලදී කියන්නේ නැහැ. පහු වෙනකොට කියනවා තමන්ගේ මූල කර්මස්ථානේ පේන්නේ නැත්තම් බය වෙන්න එපයි කියලා. ඉතින් ඒකට අපි අර ඉංග්‍රීසි සාකච්ඡාවේදී මේ මතු කරලා දුන්නා සත්‍ය ගැන කතා කරනකොට මේ අතදණ්ඩ සූත්‍රය සම්බන්ධව ඒ ගොපල්ලා ගෝයන් කපපු කුඹරට හරක් ටික ගෙනියලා උන්ට නිදැල්ලේ අඬනවා. උන් සමහරු ඉපනැල්ල කනවා. සමහරු නියරද තියෙන තනකොළ කනවා. සමහරු වනාතේ තියෙන තනකොළ කනවා. සමහරු කැලේ යනවා. ඉතින් මේ හරක්කාරයා නැත්නම් අපි කියන ගොපල්ලේ කියන්නේ කවහබ්බන්නේ කා ඔය පිටුරු මඩුවටලා ෆ්‍රූට් එකක් ගහගෙන ඉන්න එක හරකෙක්වත් පේන්නේ නැහැ. ඌ දන්නවා හැන්දෑවට සේරම වතුරකට ගාවට එනවා. ඌ හැන්දෑවට වතුරකට ගාවට ඇවිල්ලා හරක් ටික අරගෙන යනවා ගාලට. මේ දවල් වලදී ඒක හරකෙක්වත් Taman ළඟ නැහැ. හැබැයි ඌ දන්නවා ඔය හරක් සේරම හැන්දෑවට වතුරකට ගාවට එනවා. ඉතින් නිකමට හරි දවල් වලදී ඇවිල්ලා කවුරු හරි ඇහුවොත් එහෙම යකෝ උඹ හරක් බලනවා කියලා ඔතන ඉඳලා මඩුවටලා ඉඳලා ෆ්ලූට් ගගා ඉඳලා හරි වෙනවද කොහෙද හරක් ඉන්නේ කියලා? ඌ දන්නේ නැහැ. දන්නවනම් හරක් පිටිපස්සේ හිටියොත් හරක් තනකොළ කන්නේත් නැහැ. අරක දනකොල ගන්න උනේ දැල්ල යන්න ඕනේ. ඉතින් මේ හරක් කාර්යය දන්නව නැත්නම් අපි කිව්වොත් ගොපල්ලා හොඳටම දන්නවා. ඔය හරක කොච්චර ගියත් ඇන්දාවට වතුර ගාවට එනවා කාලා කාලා කාලා කාලා. ඒ වගේ තමයි හිත කොච්චර පිට ගියත් අරමුණට එනවා. එතකොට පිට ප්‍රියතර නැහැ. ඇතුළතමයි ප්‍රියතර කියන කතාවේදී ඔය දෙකේ වාද ඇති වෙනවා බිම්බිසාර රජුරයි මල්ලිකා බිසවයි අතර අර අරමුණ සිව් වෙන තාක් අරමුණ සියුම් වුණාට පස්සේ ආ දන්නවා කොච්චර පිට ගියත් හිතේනවා. කොච්චර පිට ගියත් හිතේනවා. ඒක ජන්මදායාදයක්. ඒක මේ භාවනා කරලා ගත් එකක් නෙවෙයි. ඒක මනුස්ස හිතේ හැටි. ඒක දන්නේ නැති කට්ටිය තමයි මම වචනෙම කියන්නම්. ඉතින් මයිත් එක තරහවේ සමත භාවනාකාරයෝ කියන්නේ. මම ඒ කට්ටිය දන්නේ නැහැ. ඒකට කැස්සක් ඇහෙන්න බෑ, වැස්සක් එන්න බෑ, මැස්සෙක් එන්න බෑ, මොකක්වත්ම වෙන්න බෑ. මොකද හිත පිට ගියා කියලා ඉසాత බැඳගෙන ආඩනවා. හරියට මේක මේ පාවට දාලා බෙර ගාලා හිත පිටට යන ගන්න කියා වගේ නෑ මේ හිත කඩප්පුලික මේ යන්නේ. ඒක මම හිතලා කරන දෙයක් නෙවෙයි. චේතනාපූර්වක කරන දෙයක්. ඒක උඩ කනගාට වෙන්නේ මොකටද? අල්ලපු හිත කියන්නේ ළමෙක් හම්බුනායි කියලා. ඉතින් මම කනගාට වෙන්න ඕනේ. ඒ දඩුවගේ තාත්තා අසං කරා ඒ කොටුවේ. උඹ අසං කරන්න ඕනේ නෑනේ. උඹ අසං කරොත් ගෙදර ගෑනේ උඹ දික්කසාද වෙනවා. අල්ලපු හිතට කියන්නේ ළමයි හම්බෙන්නේ නැතු මොන කරන්නේ? අපි එම් බෑ ඒකටත් අපි වංශක බල ගන්න හදනවා. ඒ ගෑණිට කියනවා බලපංකෝ අල්ලපගේ ගෑණි ළමයි කම්බිලන්න කියලා. මේ ගෑණි දන්නවා අනිවාර්යයෙන් මේක මයිත් එක බුදිය ගත්තට ඉන්නේ අල්ලපගේ ගෑණිත් එක්ක කියලා. මේ කතාවෙම තේරෙනවා. යෝගාවචරයන්ගේ කමඨාන සුද්ධ කරනකොටම තේරෙනවා මේගොල්ලන්ගේ හිත තියෙන්නේ බාහිර අරමුණු ගැන විතරයි. ඇත්තටම ඔය ඊයේ පෙරදා තිබුණු වැඩසටහනේදී හොඳට ඒ ස්වාමීන් වහන්සේ එක්කෙනෙක් කියලා තිබුණා කිසිම වෙලාවක එයා ලියලා තිබුණේ නැහැ ආනපානයක් ගැන. කිසිම වෙලාවක සක්මන නැහැ. අරක වෙන්නේ කොහොමද? මේක වෙන්නේ කොහොමද? අරක කොහොමද? මේක කොහොමද? ඉතින් මං කිව්වා මං ඒකයි කොටින්ම කිව්වේ පටන් ගන්නකොට කමඨාන් වාර්තාව ලියන්න පටන් අරගන්න තමන්ගේ මූල කර්මස්ථානයේ බුදුන්පත් වෙච්ච තැනේ අනම්මන ලියන්න එපා. ඒක අල්ලපු ගෙද ගෑන ළමයි හම්බෙච්ච කතාව තමයි තියෙන්නේ. අදාළ නැහැ. ඒක වෙන්නේ නැතුව නෙවෙයි. රචනෙ පටන් ගන්නද මූල කර්මස්ථාන. හැබැයි ඒකලිය වල ඒක ගෙවෙන කම්ම කරනවා නම් මම කියනවා මගේ යුතුයකම් ඉවරයි. ඒ යෝගාචර විශ්වාස නැත්තම් මං කමඨාන සුද්ධ කරලා දීලා නැහැ. ගෙවෙන්න ඕනේ. ගෙවෙන එක මේ සතිය නැතිවීමක්වත් සමාධිය නැතිවීමක්වත් යෝගාවචරයේ බලාපොරොත්තු සුන්වීමක් නෙවෙයි හරියටම තියෙනවා කියලා පටන් ගන්නකො මම එක්ක ඉන්නවා අරමුණක් තියෙනවා මූල කර්මස්ථානක් තියෙනවා ඒකම බලහින්න බන්න ඕන මම නෑ කියලා පෙන්නනවා මූල කර්මස්ථානයක් නැහැ කියලා පෙන්නනවා. ත්‍රිවිච්ඡ දෙය නැති වෙලා යනවා. ඉතින් අස්පනා අපිට මේ විනාඩි 15ක් ඇතුළත ළමයට විනාඩි දෙකක් ඇතුළත සිද්ධ වෙනවා. මේක තේරුම් අරගන්න බෑ යෝගාචරයට. මොකද අර අඳුන්නා දීප මූල කර්මස්ථානේ නිවන කියලා හිතාගෙන ඉන්නවා. අතුන්නා දීප මූල කර්මස්ථානේ සතිය කියලා හිතාගෙන ඉන්නවා. අනුදුන්නා දීප මූල කර්මස්ථානේ සමාධි කියලා හිතා ගන්නවා. ඉතින් එදිනා ඒකේ විපරිණාමයක් වෙනස් වීමක් දකින්න යන අමාරුයි. ඒ මනුස්සයා ගිය ඕනෙම තැනක ඒ දේ අල්ල බදා ගන්න. එහෙම තමයි. ඉතින් පටන් අර ගන්නකොට ඒක අල්ල බදාගෙන ඒක බොරු කරන එක තමයි. එහෙම නැත්නම් මේකට කියන්නේ null hypothesis කියලා රිසර්ච් එකක් කරන්න ගියාම අපි කියනවා මේක මෙහෙම තියෙනවා. කියලා මැනලා පෙරලා ඔක්කොම කරලා පෙන්නලා ඒක කාලයක් බලන්න බන්න ඒක දැන් එතන නෑ. ඒක වෙනස් වෙලා. එම්නාර තියනවා කීපක වැරදියි කියලා රිසර්ච් එක ඉවර කරන්නේ තමන් ඇති කරගත්ත ඒ හයිපොතීසිස් එක නැත්නම් උපකල්පනය බොරු කරලා. ඒ තමයි විද්‍යානුකූල උපකල්පන විශේෂයෙන් PhD එකේ දැන් ඒක සාමාන්‍යයෙන් උසස් පෙළක් කරනවා. ඉස්ලාම නල්ලා හිපොතීසිස් හදා මම වෙමි. ඊට පස්සේ කියනවා ඉන්න හැමතැනම බලපංකෝ. ඔය මමයාගේ උස බලපංකෝ, දත් ගන්න බලපංකෝ, ගඳ බලපංකෝ, පාට බලපංකෝ. එහෙම එකක් නැහැ. මමයා කියලා ගන්න එහෙම ස්ථිර ලකුණු මොකක්වත් නැහැ. ලකුණු ලක්ෂයක් විතර ගත්තොත් ඉන්නවා කියනවා. එකක් කරගෙන හොයලා බලන්න. ඒක නිසා ඉස්සලා ඉන්නවයි කියලා පටන් ගන්නවා. ඒකල්ලල ඒ තියෙන තියෙන ඒවා පෙන්නනෝනේ ඉන්න බාට සාධක ඒක සේරම පතුරු ගහලා බලන්න මොකක්වත් නැහැ. ඒකට අර භාවනා කරන එකට ආධාත්ම ලක්ෂණ පහළ වෙනවා. වමනයන්ට පටන් ගන්න. එහෙම නැත්නම් සාමාන්‍ය වචන කියන පිස්සු වැදෙනවා. ඉතින් ගොඩාක් කියනවා මට භූත දෝෂ එනවා භාවනා කරනකොට මට කර්ම දෝෂ එනවා භාවනා කරනකොට මට ඉත්තු දෝෂ එනවා භාවනා කරනකොට ඉතින් নানা ආකාර පිත්ත සමුත්තාන ආබාධා වාත සමුත්තාන ආබාධා හේම සමුත්තාන ආබාධා කියලා වැඩිම ඔය ඉවත් එක නටනටයි ඉනවා. ඒ තරම්ම ආත්මයට ප්‍රියයි. ආත්මයට ප්‍රිය කෙනාට විතරයි මායයට බලපාන්න පුළුවන් වෙන්නේ. මේ මට මතක නැහැ ඒක පාලි වාක්‍යයක්ද නැත්නම් ඉංග්‍රීසි වාක්‍යයක්ද කියලා අවිද්‍යාව නැති තැනක තණ්හාව එන්න බෑ. අවිද්‍යාව කියන එකට තමයි තණ්හාව කියන තොප්පිය දාන්න පුළුවන්. ඒ ඉස්සල්ලාම අවිද්‍යාවක් තියෙනවනේ මම වෙමි කියන එක. ඒ මත තමයි රාගයයි ద్వේෂයයි ඕනේ කුණු කන්දලයක් හිටින්නේ. ඉතින් ගඟක වුණත් වතුර ගලන එක රිටක් හිටවලා බලන්නකො පොලිතින් කැලිය අනම්මනම් පැටලෙනවා. එහෙම මැද මොනවත් නැත්නම් වතුර ටික ෂෝක් එකට ගලාගෙන යනවා. ඒ කියන්නේ මැද තියෙන කුණ්‍ය තමයි අර කුණු රඳලා තියෙන්නේ. ඒ නිසා හොඳම පිත්තල පිත්තල කියන්න ඕනේ තඹ වයර් එකක් අරගන්න ඕනේ. ඒ තඹ වයර් එකේ අතරමැද සිංක් කෑල්ලක් හරි වෙනම කෑල්ලක් නැත්නම් ප්‍රවාහය විදුලිය ගමන් කරනවා ගිඩි ගාලා. අතරමැද මොනවා හරි ලවණයක් තිබ්බොත්, ලෝහයක් තිබ්බොත්, එතන ස්ථානීය ක්‍රියාවක් හට ගන්නවා. ඒ දෙක අතර පුංචි බැටරියක් හට ගන්නවා. රත් වීමක් හට ගන්නවා. එතකොට ප්‍රවාහය මේ ෆ්‍රික්ෂන් එකක් හටගෙන එතන රත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තනි පිත්තල සමා වෙන්නකො තනි තඹ ගත්තොත් ඒ වගේම ඔය මේ ජපනිස් කාර් කම්පැනි ඕනේ ගාන දීලා ගන්න. කලවන්නේ නැති. ඒක නිසා කියනවා ඇල් වතුර ගත්තොත් පාටක් නැත්නම් ගඩක් නැත්නම් රසක් නැත්නම් හැඩයක් නැත්නම් හොඳම වතුර. ඒක ඔපරේෂන් එකට උනත් ගන්නවා. පාටක් ආවනම් කෙලසිලා. ගඳක් ආවනම් කෙලසිලා. රසක් ආවනම් කෙලසිලා. හැඩයක් ආවනම් කෙලසිලා. ඒ නිසා මමයක් කිසිම පාටක් ගඳක් රසක් හැඩයක් නැහැ වාගේ අනිදස්සන වුණා නම් අපපතිත වුණා නම් එහෙම නැත්නම් අතම්මේතාවයට ගියා නම් ඒ මමයෙන් කරදරයක් නැහැ. ඒකට කිව්වම මම කියන්නත් බෑ ඒකට හද. ඒ මම කියන ලකුණු ඔක්කොම අහලනවා. ඒක වෙන්න ඕනේ මැරෙන්න ඉස්සෙල්ලා. මැරුණට පස්සේ ඉතින් මම නැති වෙන්න ඉතින් මම ඉන්න eBay. නැතිවම මේක අල්ලන්නේ මේ තොවිල් නටන්නේ ඔක්කොම සෙත් කවි කියන්නේ පිරිත් කියන්නේ නටන්නේ ඔක්කොම කරන්නේ. අන්න එක ඉන්නවයි කියලා පටන් ගන්නකො. මම කියලා එකෙක් කියනවා. ඊට පතුරු ගහලා බලන්නකො. බලලා ගලුවට පස්සේ ඒකේ එහෙම දැන් කාර් එකක් ගලවලා බලන්නකො කැලරි ටික ඔක්කොම අයින් කරලා ඔටෝ ගතියක් තියනද කියලා. මෝටර ගතියක් නැහැ ඒකේ. ඒ කැලරි වලට මොකුත් කරන්න බෑ. ඒ ටික ඔක්කොම ආවට පස්සේ තමයි එතන මෝටර ගතියක් දුවන්න පුළුවන් ගතියක් එන්නේ. ඉතින් කෑලි ටික වෙන් කරාට පස්සේ ඔකට රතේ කියන්න බෑ. ඉතින් අපි කැමති නෑ එහෙම කපන්න බලන්න. නමුත් මෛත්‍රී කරනකොට අපි කරන්නේ නෑ මම එක්ක ඉන්නවයි කියලා මට මෛත්‍රී කරනවා. ඊට පස්සේ ප්‍රියට. ඊට පස්සේ මධ්‍යස්ත. ඊට පස්සේ අතිප්‍රිය සහායක සහ වේරි. එතකොට තේරෙන පටන් අර ගන්නවා ඔක්කොම සමානයි කියලා. ඒකට කියනවා සීමා සම්බේධනය කියලා. ඒක තමයි ඥානানন্দ සාංශ පිළිගන්න කැමති නැතුනේ. උන්වහන්සේට බණකුත් කියලා තියෙනවා. තව තුන් දෙනෙක් විතර අහලක් තියෙනවා. දිගටම කී කියා හිටියා. මේ සියලු සත්‍යෝ කියන මිසක මම ගන්න එපා. ඒක මේ වැරදි උපකල්පනයක් කියලා. නමුත් මේ වැරදි උපකල්පනේ ගත යුතුයි කියන එක විපස්සනාවේදී බුරුම ස්වාමීන් වහන්සේලා දන්නවා. ඒ නිසා මම වෙමි. හුස්ම කියන්නේ මම. සක්මන කියන්නේ මම. බලාගෙන ඉන්නකෝ. ඒක තියෙද්දි හිත පිට යන හැටි. ඒත් බය වෙන්න එපා. හිතමනාප ගන්න එපා. හිත පිට යන්න අරින්නකෝ. මොකක් වෙන්නේ නැහැ. ඒ කෙනාට විතරක් ආයෙ සරයක් අර තිබුණු හුස්මට හිත ගන්න පුළුවන් අක්කඳෝමයි ඒ බලාන ඉනකොට ඒ අතරමැද හුස්ම තැම්පත් වෙලා හුස්ම භාවනා කරලා ඒ අතරමැද හුස්ම සක්මන භාවනා කරලා මගේ හිත පිට මේ තෝන් මේ රස්තියාදු ඇවිදලා හැබැයි බය වෙන්නේ නැතුව එහෙම නැත්නම් හිත නරක කරගන්න නැතුව පශ්චාත්තාප වෙන්න ඉන්නේ නැත්නම් අපි කියනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙනවයි කියලා. ඉතින් එහෙම කෙනා නිවනේමයි. එන්නේ ඒ නිසා භාවනාත් කරන්න ඕනේ. බණත් අහන්න ඕනේ. හැබැයි මේ භාවනාවට බණට පරියන්කයට සක්මනට යනකොට අන්න ඒ මයින්ඩ්සෙට් එක අන්නේ දර්ශනය අන්නේ දැක්ම ඇතුව යනවනම් ඒ කෙනාට භාවනා හරි ගියා කියලා එකක් හෝ වැරදිලා කියලා එකක් නැහැ භාවනා විතරයි කියන්නේ. අත් මේ ආනපනෙ මේ හිටියයි කියලා ප්‍රශ්නකුත් නැහැ නැහැයි කියලා ප්‍රශ්නකුත් නැහැ පිම්බීම ඇකිලිුණක් ප්‍රශ්නයක් නැහැ කය දිහා බැලුවට ප්‍රශ්නකුත් නැහැ වම දකුණ බැලුවට ප්‍රශ්නකුත් නැහැ ඉඳගෙන භාවනා කළ යුතුමයි කියලා දෙයක් නැහැ හැබැයි යා උත්සාහ කරනවා පුළුවන් තරම් Tamanට හම්බෙන හම්බෙන වෙලාවල නිරපතා භාවනා කරන්න නමුත් ඒ කරනකොට තේරුම් ගන්නවා මේ සේරම කරන්නේ Tamanට තමන් ප්‍රිය නිසා ඒ වැරද්දක් නැහැ හැබැයි පෙරදෙනවා භාවනා හරියනකොට මම පරදින එක තමයි භාවනා හරියනවා කියන්නේ ඒකට කියනවා ඒවට කියනවා ඥාන විභාගීය සියදිනස ගැනීමක් කරන්න කියලා. ආත්මයක් හදලා මරන. එපිස්ටමොලොජිකල් සිව්සයිඩල්. ඒ නිසා දැහැින පිසකට පිස්සු හැදෙනවා. ඒකට තේරෙන්නේ නැහැ මේ සිව්සයිඩ් බොම්බ කෙනෙක්. එහෙම නැත්නම් සියදිනස ගන්න කෙනෙක් සහ භාවනා කරන කෙනෙක් අතර සමාන ගති වර්ගයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපේ අම්මලා තාත්තලා කැමති නෑ භාවනා කරනකොට ඒක නිකන් තමන්ම තමන් සීදීනස ගන්නවා වගේ වැඩක් නෙ තියෙන්නේ මේකේ. ඒව නැත්තම් කියනවා නම් සිව්සයිඩ් බම්බ කෙනෙක් වගේනේ. ඒකයි කියන්නේ බුදුරජාණන් වහන්සේ ඵලයන් කිසි කෙනෙක් එක්ක සම්බන්ධතාව පවත්වන්න එපා අරණ්‍යගත වෙන්න, රුක්ක මූලගත වෙන්න, ශූන්‍යාකාරක ඒ කියන්නේ කාය විවේකේ. හැබැයි දිගට යනකොට තමන්න තියෙනවා මේක නැතුව ගන්න චිත්ත විවේකේ ඕන වෙලාවක් ලැබෙනවා. ඒ කාය විවේක චිත්ත විවේක තිබුණාත් උපදි විවේක කියලා පෙළය. අතිරින් යන අපින් යන සංසාරගත එහෙම නැත්නම් උපනිෂ්ඨේ අනුව එන කර්ම ශක්තිය ඒක දැක ගන්න අමාරුයි. පිටේ ඉන්න කට්ටියත් එක්ක හිටියොත් අපි මේ මේ අපි මේ කතා කරව පටලවිල්ල තියෙන්නේ. ඒ ඔක්කොගෙම වෙන් වුණාට පස්සේ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ඒකත් සරුවචනසිකේ තියෙන සුවිශේෂත්වය තමයි ඒකත් අපි ජීවත් වෙද්දිම දකිනවා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා. ඉතින් ඒක කාම ලෝකේ ගත කරන අයට පේන්නේ සීදීනස ගැනීමක් වගේ. ඒක නිසා කිසිම කෙනෙක් එක්ක ගනුදෙනුවක් කිසිම කෙනෙක් එක්ක ඇයි හොඳයි අත්‍යානින කෙනාට ඔය කියන මට්ටම් වලට යන්න බෑ. හැබැයි ඉතින් එහෙම හැප්පෙන්නේ නැතුව ගිය කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ නිසා අපි ඉන්නේ අද උගා කුසස් තත්ත්වෙක. යන්නේ උසස් තත්ත්වය අනික් අය එක්ක හදා බෙදා ගන්න ගිහිල්ලා පටලවා ගන්න නිසා මම ඉස්සර කිව්වා ඔබ පැහැය වෙන්න එපා කර්මස්ථානචාරි වෙන්න එපා ඔබ වැඩක් බලාගන්න කියලා. දැන් මම එහෙම කියන්නේ නැහැ. මම කියනවා ඔය දන්න ටික කියලා දෙන්න බලපන්. කාට හරි කමන්නේ. අන්න එදාට ඔබට තේරෙයි ඔබ ඔය දන්න ටිකවත් කියලා දෙන්න බෑ මේ ලෝකේ තරම් උතුම් දෙයක් අපි දන්නේ. හැබැයි ඒක ඉතින් තාම වැඩේ ඉවර නෑනේ. දිගට කරගෙන යන්න අද මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව સમાપ્ત කරනවා. සිය දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා